ඉතින් එතන එන එක ඉන්ද්‍රිය ධර්මයක් තමයි සමාධිය කියලා කියන්නේ. ඉතින් සමාධිය මූලික කරගෙන යන අවස්ථාවන් අපිට එමට දකින්න ලැබෙනවා. ඒ නිසා ඒ තැන්වලදී අපි මේ සමාධියත් සමබර කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන ටිකක් විශේෂයෙන් මතක් කරගන්න වටිනවා. ඒ වගේමයි මට ඉල්ලීම් කීපයකුත් ලැබුණා මේ සමාධිය මූලික වෙච්ච දේශනා කීපයකුත් අපි සාකච්ඡා කරමු කියලා. ඒ නිසා මම අදහස් කළා අද ඒ සමාධිය මූලික කරගත්ත සමාධිය මොන අන්දමකින් පවත්වන්න ඕනේද කියන එක මූලික කරගත්ත සම්මා සමාධියට එහෙම අදාළ වෙන සූත්‍ර කීපයක් ඉදිරියේදීත් සාකච්ඡා කරන්න කියලා. ඒකේ මූලික සූත්‍රයක් වශයෙන් අද මම ඉස්සරහට ගත්තේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ එන උද්දේශ විභංග සූත්‍රය. දැන් මේ සූත්‍රය එක්තරා අන්දමකින් හරිය ලස්සනයි. මොකද මෙතනත් බුදුරජාණන් වහන්සේ උපක්‍රමශීලීව භික්ෂුන් වහන්සේලාට ධර්මයක් කියලා දෙන හැටි හරි අපූර්වට විග්‍රහ වෙනවා. එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරනවා. ඉතින් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේම වික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා කියනවා උද්දේශං වූ භික්ඛවේ දේසිසාමි උද්දේශ විභංගං වූ භික්ඛවේ දේසිසාමි තං සුනාත සාදුකම් මනසිකරෝත කියලා. මහණේ මම මේ උද්දේශ විභංගය කියලා දෙයක් දේශනා කරන්න යන්නේ. ඉතින් ඒකට හොඳින් සවන් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේම ආමන්ත්‍රණය කරනවා. එහෙමයි ස්වාමීනි කියලා ඉතින් භික්ෂුන් වහන්සේලා දැන් කන් යොමාගෙන ඉන්නවා. ඉතින් මේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන ප්‍රකාශය කරන්නේ. මොකද්ද? තථා තථා භික්ඛවේ උපපරික්ඛේය යථා යථාසු උපපරික්ඛතෝ බහිද්දාචස්ස විඥානං අවික්ඛිත්තං අවිසතං අජ්ජත්තං අසන්තිතං අනුපාදාය න පරිතස්සෙය බහිද්ධා වික්කවේ විඥානේ අවික්ඛිත්තේ අවිසටේ සති අජ්ජත්තං අසන්තිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ න හෝති इति ඉතින් මේ වගේ ප්‍රකාශයක් තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. අපි බලමු මේ මොකද්ද කියලා හිමීට විග්‍රහ කරගන්න. ඉතින් තමන්ගේ හිත ගැනම එක්තරා අන්දමක තුලණයකට ලක් කිරීමක් තමන් වෙත ආපසු හැරී බැලීමක් ප්‍රත්‍යවේක්ෂණය කිරීමක් කරන්න කියන කාරණේ තමයි කියන්නේ එතෙන්දී තමන්ට තමන්ගේ හිතේ පිහිටීම සම්බන්ධයෙන් විඥානයේ පිහිටීම සම්බන්ධයෙන් මොන වගේ தත්වයක්ද පෙන්눔 කරන්නේ කියන එක ගැන යම්සි විග්‍රහයක් එනවා. ඉතින් අපි සරලව හිතාගත්තොත් බාහිර තියෙන අරමුණු වල හිත ගිහිල්ලා විසිරීලා තියෙන්නත් පුළුවන් විඥානේ එහි පිහිටලා තියෙන්න පුළුවන් බාහිර. එහෙම නැත්නම් ඇතුළත හිත පිහිටලා තියෙන්නත් පුළුවන්. ඒ වගේමයි යම් අවස්ථාවක හිත හිත උපාදාන වලින් තොර වුණත් ඒත් හිතේ යම්කෙසේ පරිතස්සනාවක් එහෙම නැත්නම් අපෘප්ති කර ගතියක් ඒ තියෙන්නත් පුළුවන්. හැබැයි මේ තුනම නැත්තම් ඒ කියන්නේ බාහිර ගිහිල්ලා විඥානයේ පිහිටගෙනත් නැහැ ඇතුළත විඥානයේ පිහිටගෙනත් නැහැ හිත උපාදාන වලින් තොර වුණාට පස්සේ කිසිම අප්‍රුත්තිකර ගතියක් හිතේ ඇත්තෙත් නැහැ. තියෙන්නේ බොහොම තෘප්තිකර සතුටුදායක ගතියක්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ බඳු මට්ටමකදී අනාගතයේදී මේ බඳු මට්ටමක් අපිට මේ මේ විදිහට පවත්වන්න පුළුවන් නම් ඒ බඳු මට්ටමකින් නම් අපි ඉදිරියට කටයුතු කරන්නේ අන්න ඒ බඳු මට්ටමකදී ජාති ජරා මරණ මේ දුක් සංසාරය හටගන්නේ නැහැ කියලා කියනවා ඉතින් දැන් මේ කියපු කාරණාව ඉතින් එකපාරටම අපිට තේරෙන්නේ නැහැ. ඉතින් එදා භික්ෂුන් වහන්සේලාටත් ඒ පරිශදේ හිටිය ඒ ස්වාමීන් වහන්සේලාටත් මේක තේරලා නැහැ. ඉතින් දැන් බලාපොරොත්තුෙන් ඉන්නවා බුදුරජාණන් වහන්සේ දැන් මේ දේශනා කරපු මාතෘකාව මේ ಉದ್ದೇಶය තව ටිකක් විග්‍රහ කරලා විස්තර කරලා දේවි කියලා. නමුත් අපූර්ව වැඩේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේක මේ විදිහට කෙටියෙන් මාත්‍රිකාව විතරක් කියලා උන්වහන්සේ ආසනෙන් නැගිටලා තමන්ගේ ගඳ කුටියට වැඩම කරනවා. සමහරට මේ පින්වතුන්ට මතක ඇති මේ වගේම අවස්ථාවක් මදුපිණ්ඩික සූත්‍රයේදීත් අපි මතක් කරගත්තා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ අර තමන් වහන්සේට මුහුණ පාන්න වෙච්ච සිද්ධියක් වික්ෂුන් වහන්සේලාට හෙළිදරව් කරනවා මේ විදිහට මම අහවල් තැන වැඩවසද්දි මෙන්න මේ බඳු සිද්ධියකට මුහුණ පෑවා. එතෙන්දී මම මෙන්න මේ විදිහට දේශනාවක් කළා. කියලා ඉතින් ඒකත් විස්තර කරන්න නැතුව බුදුරජාන් වහන්සේ ආසනයෙන් නැගිටලා වැඩම කරනවා. ඉතින් මේක එකත්කින් උන්වහන්සේ කළලා තියෙන උපක්‍රමයක්. මොකද එතකොට තමයි භික්ෂුන් වහන්සේලාත් තුළ ලොකු උනන්දුවක් ඇති වෙන්නේ. ගැඹුරු කාරණාවක් කියලා දෙන්නයි හැදුවේ. ඒකේ මාතෘකාව විතරයි හැබැයි කිව්වේ. දැන් ඉතින් කොහොමද මේකේ විස්තර දැනගන්නේ? එතකොට අන්න තමන් තුළ ඒ විස්තර දැනගැනීමේ මේකේ අර්ථය සොයාගැනීමේ ලොකු උවමනාවක් කුසල ඡන්දයක් ධම්ම විචයක් වඩා ගැනීමේ උවමනාවක් නිතතින්ම පහළ වෙනවා. ඒක ඉතින් අපේ මනුස්ස හිතේ හැටි. මේක තමන්ම දේශනා කළා තමන්ම උත්තරේ දුන්නා නම් ඒක ඒ තරම් ඉතින් අර භික්ෂුන් වහන්සේලාගේ හිතට නොයන්න ඉඩ තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ උපක්‍රමශීලීව මේ මාතෘකාව විතරක් කියලා ආසනෙන් නැගිටලා වැඩම කරනවා. අර මදුපිණ්ඩික සූත්‍රයේදී වගේම මේ අවස්ථාවේදීත් භික්ෂුන් වහන්සේලා අතර දැන් කතිකාවක් ඇති වෙනවා. දැන් කොහොමද ඉතින් මේ ගැඹුරු ධර්මකාරණේ අපි තේරුම් ගන්න. සංක්ෂිප්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරු කාරණාවක් දේශනා කරන්න පටන් ගත්තා. නමුත් මේ මාතෘකාව විතරක් කියලා වැඩම කළා. දැන් ඉතින් කොහොමද මේකේ විස්තර තේරුම් ගන්න? ඉතින් මේ වෙලාවේදී උන්වහන්සේලාට මතක් වෙනවා මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අතර හරි ප්‍රසිද්ධයි. සංක්ෂිප්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරු ධර්ම කාරණාවක් හොඳට විස්තර විභාග කළා කියලා දෙන්න. පැහැදිලි කළා සරල කළා තේරෙන භාෂාවෙන් කියලා දෙන්න මේ මහා කච්චාණ මහරහතන් වහන්සේ හරි දක්ෂයි. ඒ නිසා අපි යන්න ඕනේ මේ මහා කච්චාණ ස්වාමීන් වහන්සේ හම්බෙන්න. ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් පවා මේ කුසලතාවය සම්බන්ධයෙන් ස්තුති ලැබලා තියෙනවා. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා මහා කච්චාණ ස්වාමීන් වහන්සේව මුණ ගැහෙන්න යන්න. ඉතින් මේ දෙයමයි අත්‍තරම මදුපිණ්ඩික සූත්‍රයේදී සිද්ධ වුනේ. දැන් මේ උද්දේශ විභංග සූත්‍රයේදීත් ඒ බඳුම අවස්ථාවක් තමයි යෙදලා තියෙන්නේ. දැන් ඔන්න ඉතින් භික්ෂුන් වහන්සේලා වැඩම කරනවා මහා කච්චාන ස්වාමීන් වහන්සේ හම්බ වෙන්න. ගිහිලා ඉතින් මේ කාරණේ සැලකනවා. ස්වාමීන් වහන්සේ මෙහෙමයි අපි ධර්ම සභාවේ වැඩ සිටිනකොට මේ විදිහට භාගතුන් වහන්සේ මේ බඳු මාත්‍රකාවක් දේශනා කළා. හැබැයි දේශනා කළා ඒක කියලා දෙන්නේ නැතුව විස්තර කරලා දෙන්නේ නැතුව නැගිටලා වැඩම කළා. ඉතින් අපිට හිතුණා මේක විස්තර විභාග සහිතව දැනගන්න මහා කච්චාන ආශුතුන් වහන්සේ තමයි ගැළපෙන කෙනා සුදුසු කෙනා. ඒ හින්දා දැන් අපි මෙතෙන්ට වැඩියා. කරුණා කරලා අපිට මේ ගැඹුරු ධර්ම කාරණාව විස්තර වශයෙන් අපිට තේරෙන භාෂාවෙන් කියලා දෙන්න. කියලා ඉතින් ආරාධනා කරනවා. ඉතින් එකපාරටම ඉතින් ඒ ස්වාමීන් වහන්සේ තාහෙනම් අහගන්න කියලා කියන්නේ නැහැ. උන්වහන්සේ හරි ලස්සනට මේ බුද්ධ ගෞරවය ඇති වෙන විදිහට ලස්සන ප්‍රකාශයක් කරනවා. උන්වහන්සේ කියනවා මේ මෙතනත් දැන් නිකන් වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ වැඩක්. මොන වගේ වැඩක්ද? යම්කිසි මිනිස්සෙකුට හොඳ හයිය තියෙන අරටුවක් වුමනා වෙච්ච අවස්ථාවක එයා හොඳ ඒ සමිමත් ගහක් අසලට ගිහිල්ලා ඒකේ මුලත් පහු කරලා කඳත් පහු කරලා අතු වලට නැගලා අතු වල තියෙන කොළයි මලුයි අතගාලා බලනවා වගේ වැඩක් තමයි දැන් මේ ආයුෂ්තුන් වහන්සේලා කරන්නේ. මෙතන බුදුරජාණන් වහන්සේව හම්බ වුණා. උන්වහන්සේම යමක් දේශනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි මේ දේවල් දන්නේ. භගවා ඥානං ඥානාති. දත යුතු දේ දන්නේ භාගතුන් වහන්සේ. පස්සම් පස්සති. දැකිය යුතු දේ නුවණින් තේරුම් ගත යුතු දේ දන්නේ දැකගත්තේ භාගතුන් වහන්සේ. චක්කු බුහතෝ ඇස් සහිත වෙන්නේ භාගතුන් වහන්සේ. ඥාන බොහෝතෝ ඥාණයටම උපන් තැනැත්තා භාගතුන් වහන්සේ. ධම්ම බොහෝතෝ ධර්මයෙන්ම උපන් තැනැත්තා භාගතුන් වහන්සේ. බ්‍රහ්ම බොහෝතෝ බ්‍රහ්මයෙන් අතරත් බ්‍රහ්මයෙන් වෙත්ත බ්‍රහ්මාති දේව වෙච්ච තැනැත්තා භාගතුන් වහන්සේ. වත්තා පවත්තා අත්තස්ස නින්තෝ අමතස්ස දාතා ධම්මස්සාමි තථාගතෝ. තවදුරටත් ඉතින් විස්තර කරනවා දත යුතු දේවල් දැනගත්තා වූ ඤේය ධර්මය නුවණින් දන්නා වූ දැක්ක යුතු දය නුවණින් දැකගත්තා වූ ඒ වගේමයි නන්නායුරින් ඒක හොඳට විස්තර විභාග වශයෙන් කියලා දුන්නා වූ ඒ අමූර්ත අමූර්තය එලවන්නා වූ ධර්ම ස්වාමී වූ තථාගතයන් වහන්සේ තමයි ඒ සම්මුඛ වුනේ. ඇයි මේ එතෙන්දි මේ කාරණේ ඇහුවේ නැත්තේ? දැන් මේ අරටුව තියෙන තැනදී ඒක ගන්නෙ නැතුව දැන් මේ ඇවිල්ලා කොළ අතු අත ගන්නවා වගේ වැඩක් තමයි දැන් මේ ප්‍රශ්නේ මගෙන් අහන්නේ කියලා ටිකක් අදිමදි කරනවා. මේ භාගතුන් වහන්සේටම තැන දෙනවා. උන්වහන්සේගෙම තියෙන ගුණය හෙලි කරනවා. ඊටවට එතකොට ඉතින් අනිත් ස්වාමීන් වහන්සේ නැවතතින් ඇවිටිටි කරනවා. අනේ බර කරන්න නැතුව මේක කියලා දෙන්න. මේ භාගතුන් වහන්සේත් කියලා තියෙනවානේ මේ ඔබ වහන්සේ මේ සංක්ෂිප්ත වශයෙන් දේශනා කරපු ගැඹුරු කාරණාවක් පැහැදිලි කළා, විස්තර කළා, සරල කළා කියලා දෙන දක්ෂයි කියලා ඉතින් අපිට කියලා තියෙනවානේ. ඒ නිසා මේක බර කරන්නේ නැතුව අපි කෙරෙහි අනුකම්පාවෙන් කියලා දෙන්න කියලා ඉතින් නැවතත් ඇවිටිලි කරනවා. ඉතින් එහෙම ඒ අවස්ථාවේ තමයි මේ මහා කච්චාන මහරහතන් වහන්සේ දැන් ඔන්න කාරණාව පැහැදිලි කරලා දෙන්නේ. එතකොට දැන් එහෙමනම් අහගන්න කියලා ඉතින් මේ භික්ෂුන් වහන්සේලාට ආරාධනා කළා. මේ ස්වාමීන් වහන්සේ දැන් විස්තර කරනවා. තථා තථා භික්ඛවේ භික්ඛූප පරික්ඛේය යථා යථාසූප පරික්ඛතෝ බහිද්දා චස්ස විඥානං අවික්ඛිත්තං අවිසටං දැන් ඔන්න එතකොට එතනදී මුල් කාරණාව පැහැදිලි කරන්න පටන් ගන්නවා කතංචාවසෝ බහිද්දා විඥානං වික්ඛිත්තං විසටಂತಿ දැන් මුලින්ම විස්තර වෙන්නේ මේ ඒ බාහිර අරමුණු වල හිත විසිරීම කැඩී බිඳී පැවතීම. කියන්නේ හරියට ගොනුවක් නැහැ. ඒකාග්‍ර වීමක් නැහැ. එළියේ එක්ක අරමුණෙන් අරමුණට පැන පැන යනවා. වික්ෂිප්ත වෙලා. ඒ වික්ෂිප්ත වෙලා විසිරිලා තින්නේ කොහොමද කියලා එතකොට මේ උන්වහන්සේ දැන් ඔන්න පැහැදිලි කරනවා. ඉදහවසෝ බික්කුණෝ චක්කුණා රූපන් දිස්වා රූප නිමිත්තානුසාරී විඥාණං හෝති. දැන් ඇහෙන් රූපයක් දැක්කා. අපි තුමු හරි ලස්සන රූපයක්. දැකුම් කළු රූපයක්. ඉතින් ඒක දැක්කහම ඒකෙන් ගන්න පුළුවන් විවිධ නිමිති ඒ කියන්නේ විවිධ ලක්ෂණ, අංගපසංග, ගති ලක්ෂණ, පේන හැඩේ, විවිධ වර්ණ මේ සටහන් ඔස්සේ දැන් මේ විඥානය ඒ නිමිති අසුර කරන තත්වයකටපත් වෙනවා. ඉතින් මේක එච්චරම අමාරු නැහැ තේරුම් ගන්න. අපි හිතමු යම්ස කෙනෙක් මලක් දැක්කා. ඉතින් මල හරිම ලස්සනයි නං. ඉතින් එතකොට ඒකේ මල් රේණු තියෙන්නේ කොහොමද? හැඩේ කොහොමද? පෙති කීයක් තියෙනවද? පාට මොකද්ද? ඉතින් ඒ ඔක්කොම ඉතින් බලබලා දැන් ඒ විඥාණය එතන තමයි පළපදියම් වෙන්නේ. එතන තමයි පදිංචි වෙන්නේ. එතන තමයි පිහිටන්නේ. රූප නිමිත්තානුසාරී විඥාණං හෝති. ඒ දැකපු රූපය ඇසුරු කරමින් තමයි විඥාණය දැන් පිහිටන්නේ. රූප නිමිත්ත අස්සාද ගතිතං. දැන් ඒ දකින්න නිමිති අනුසාරයෙන් එක්තරාන්දමක ආස්වාදයක් දැන් භුක්ති විඳිනවා. ආස්වාදයට ගැට ගැහිලා ආස්වාදයේ රිංගගෙන තමයි දැන් ඉන්නේ. රූප නිමිත්ත අස්සාද විනිබද්ධං. ඒ ඒ දකින්න රූපය මුල් කරගත්ත ඒකින් ලැබෙන ආස්වාදයේ දැන් බැඳිලා ඉන්නේ. දැන් ඉතින් ගැලවෙන්න හරි අමාරුයි. එතනට ගියා. ඒකේ නිමිතිවල රස විඳින්න පටන් ගත්තා. ඒකෙන් ආස්වාදයක් ලැබෙන්න ගත්තා. ආස්වාදයට බැඳුණා. රූප නිමිත්ත අස්සාද සංයෝජන සංයුත්තක්. ඒ නිසා මොකද වෙන්නේ? දැන් තවදුරටත් අර ඒ තුලම බැහැ ගන්නවා ඒකෙම පැටලෙනවා ඒ තුලටම කොක්ක දා ගන්නවා අන්තිමට දැන් ඔන්න සංයෝජන හැකිලි වල එයා පැටලෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ රූපයක් බලනවා කියවහම මේ ඔය වගේ සංකීර්ණ ක්‍රියාවක් අපේ හිත ඇතුලේ සිද්ධ වෙනවා. අපි බොහොම අභිනන්දනය කරමින් සතුටු වෙමින් යම්සි රූපයක් බලනකොට, වුවමනාවෙන් බලනකොට, චේතනාපූර්වකව බලනකොට ඔන්න ඒ දේ තමයි සිද්ධ වෙන්නේ. අපි එතන තියෙන නිමිති, ලක්ෂණ, හැඩහුරුකම්, පාට හැඩේ. ඉතින් මේවා ඔක්කොම අපි හොය හොයා ඒවත් එක්ක සතුටු වෙවි. තමයි ඉතින් බලන්නේ රස විඳිනවා අපි. අපි කියන්නේ රස විඳිනවා කියලා. චිත්‍ර ප්‍රදර්ශනයක් රස විඳිනවා. එහෙම නැත්නම් අපි හිතමු කලාකෘතියක් රස විඳිනවා. සිනමාවක් රස විඳිනවා. අපි එතකොට රස විඳින්නන් බවටපත් වෙනවා. ඉතින් මේ රස විඳීමේදී මොකද්ද වෙන්නේ කියන එක තමයි මෙතන පැහැදිලි වෙන්නේ. එතකොට ඒ විඥාණය ගිහිල්ලා එතන නිමිති අසුරු කරමින් ඒ තුල පළපදියම් වෙනවා. එතකොට එතන ඒ හරහා මතුවෙන ආස්වාදයේ පැටලෙනවා. ඒ තුල ගැට ගැහෙනවා. ඊළඟට ඒ තුලටම බැඳෙනවා. ඊට පස්සේ ඒ නිසාම ඔන්න හිතේ කෙලෙස් පහළ වෙනවා. සංයෝජන හට ගන්නවා. බහිද්ධා විඥානං වික්කිත්තං විසටන්ති උච්චති. මෙන්න මේ අවස්ථාව තමයි පැහැදිලි කරන්නේ මේ බාහිර අරමුණක විඥාණය විසිරලා පැතිරලා පැවතීම කියලා. ඒ අරමුණු රසක විඥාණය දැන් විසිරලා එකින් ඒකට මේකෙන් මේකට පැනපැන ඒවා රස විඳින්මින් ඒවායින් ආස්වාදයක් ලැබමින් බැඳිලා කෙලසිලා තියෙන මට්ටමක්. ඉතින් මේක ඇහෙන් විතරක් නෙමෙයි අපිට කනෙන් සද්දයක් ඇහෙනකොටත් මේක සිද්ධ වෙන්න පුළුවන්. අපි හිතමු දැන් අපි කණෙන් සද්දයක් අහලා ඒක රස විඳිනවා. අපි හිතමු අපි සක්මනක හිටියා නැත්නම් ටිකක් නිදහසේ හිටියා. ඒ වෙලාවේදී ඔන්න පරණ සින්දුවක් ඇහෙනවා. මේ කාලෙකින් තමයි මේ සින්දුව ඇහෙන්නේ. අපි හිතමු අපි භාවනා කරන්න ඕනේ කියලා අපේ ගෙදර තියෙන රේඩියෝ එක ටීවී එක අයින් කළා. දැන් ඔන්න සින්දු අහන්න බෑ. හැබැයි ඉතින් මේ කාලයක් ඉන්නකොට මෙන්න වෙන ගෙදරක යන සින්දුවක් ඔන්න ඇහෙනවා. ඉතින් එතකොට අන්න අපේ හිත අර පරණ පුරුද්දට පොඩ්ඩක් නැගිටලා එනවා. මොකද්ද මේ? කවුද මේ සින්දුව කියන්නේ? මට මේ ඇහි පුරුදු කටහඬක්, පුරුදු ලාලිත්‍යයක්, පුරුදු සුන්දරත්වයක් කියලා ඉතින් ඔන්න ආයෙත් ඉතින් අර පරණ පුරුද්දට ඒකේ හැඩහුරුකම් බලනවා. තාලෙ මොකද්ද කියලා බලනවා. ඒකත් එක්ක පොඩ පොඩ ඔන්න දැන් ගීතය අපිට කියවෙනවා. ළඟ මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒකටත් ඉතින් පොඩ පොඩ දැන් තට්ටු කරනවා තාලෙට. දැන් උන්න දන්නේම නැහැ. ඒ ගීතය තුලින් යම්සේ ආස්වාදයක් ලබනවා. ඉතින් එතකොට ඒ ආස්වාදය තුලම දැන් ගිහිල්ලා බැඳෙනවා. ඊට පස්සේ ඒ හරහාම දැන් ඔන්න හිතේ නැවතත් ඒකට ලොකු ආසාවක් කැමැත්තක් ඒ ඒ ගීතේ නැවත නැවත අහන්න උවමනාවක් ඒක අපි තුන් තැටිගත කරගන්න උවමනාවක් ඔය වගේ යම් යම් අන්දමේ සංයෝජන හැකිලි බැඳීම් හිතේ පහළ වෙනවා. ඉතින් මෙන්න මේ මට්ටම තමයි අර බාහිර ගිහිල්ලා විඥාණය පැටලී ගැනීම විසිරීම කියලා කියන්නේ. ඉතින් මේක ගඳකට සුවඳකට වෙන්නත් පුළුවන්. අපි රසක් භුක්ති විඳිනකොට ඒ රසට වෙන්නත් පුළුවන්. අපි ඉතින් අපි කාලයකට පස්සේ මගුල් ගෙදරකට ගිහිල්ලා ඉතින් අපි මේ මගුල් මේ මේසේ වාඩිලා හොඳ ප්‍රණීත ආහාරයක් භුක්ති විඳිනවා නම් ඉතින් දන්නේම නැහැ ඔන්න ඒ තුලම දැන් নিমগ্ন වෙලා ඒකෙම ඇලී ගැලී ඒ ඒ ආස්වාදයේ තුල මුසපත් වෙලා ඉන්න අවස්ථාවක් මතුවෙන්න පුළුවන්. ඉතින් අපිට සාමාන්‍යයෙන් නොවඩපු හිතකට සිද්ධ වෙන්නේ ඔන්න ඔය දේ තමයි. ඊළඟට අපි හිතමු අපිට යම්කිසි ස්පර්ශයක් ලැබෙනවා. ස්පර්ශය බොහොම අපි හිතමු අපි කැමති ස්පර්ශයක්, මෘදු ස්පර්ශයක්, අපි කැමති සුඛනම්ය ස්පර්ශයක්. ඉතින් ඔන්න ඒ ස්පර්ශය අපි භුක්ති විඳිනකොට එතනත් අර වගේම හිත ගිහිලා ඒකේ රස විඳිමින් ආස්වාදයක් ලබමින් ඒ ආස්වාදය තුල බැඳෙමින් ඒකෙන්ම හිත දූෂිත වෙමින්, කෙලසෙමින් වාසය කරනවා. දැන් මේකේ සූක්ෂම තැන තමයි විඥාන මට්ටම. ඒ කියන්නේ මේ මේ හිතට එන මට්ටම හිතරත් යම්සි අරමුණක් පැමිණිහාම. දැන් මේක කලින් අවස්ථාවේදී නම් එකාතකින් ටිකක් රළු මට්ටමක්. ඇහැට රූපයක් පෙනීම, කනට සද්දයක් ඇසීම, නාසයට ගඳ සුවඳ දැනීම, දිවට රස දැනීම, කයට ස්පර්ශ දැනීම කියන එකේ පංචකාමයන් මුල් කරගත්ත ආස්වාදයක්. නමුත් දැන් හිතට යම්කසේ අරමුණක් ආවම යම්ස චිත්ත රූපයක් පැමිණිහාම එමත් නැත්නම් යම් සිතුවිල්ලක් හිතේ පහළ වුණාම අපි ඔය දේ මේ හිතවිල්ලටත් කරනවා. ඒ මනෝ රූපයටත් චිත්ත රූපයටත් අපි කරනවා. ඒකෙන් යම්කසේ ආස්වාදයක් ලබනවා. ඒකට දැන් තව තව පෝර දානවා. තව තව ඒ ඔස්සේ හිතනවා, කල්පනා කරනවා, ප්‍රපංච කරනවා. අන්තිමට ඒ තුල ගැට ගැහෙනවා, පැටලෙනවා. අපේ හිතේ නැවතත් සංයෝජන පහළ වෙලා කැලෙස් පහළ වෙලා කෙලසෙනවා. ඉතින් එතකොට ඔය తত্ত্বය තමයි මේ බාහිර අරමුණු වල හිත විසිරීම කෙලසීම කියලා කියන්නේ. ඉතින් එතකොට මෙතන එක සූක්ෂම කරුණක් අපිට මතක් කරගන්න පුළුවන් දැන් මේ හිතට අරමුණක් ඇවිල්ලා කෙලසීමත් බාහිර මට්ටමක් වශයෙන් තමයි පෙන්වන්නේ. අපි සමහරට හිතන්න පුළුවන් මේ ඇහෙන් රූප බලන එක කනින් සද්දාහන එක ඒ වගේ දේවල් නම් ඉතින් බාහිරයි. හිතට අරමුණු වෙන එක අභ්‍යන්තරයි නේද කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ මහා කච්චාන මහරහතන් වහන්සේ මේක දේශනා කරන්නේ මේ හිත අරමුණක පැටලෙනවා කියන එකත් හිතට ආපු ධම්ම ධම්මාරම්මණයක පැටලෙනවා කියන එකත් බාහිර අරමුණක පැටලීමක් කියලා. කියන්නේ ඊට වඩා ගැඹුරු ආධ්‍යාත්මික මට්ටමක් ඒ කියන්නේ පිළිඹු වෙනවා. අපි හිතුවට මේ හිතට අවධානය යොමු කිරීම බාහිර අභ්‍යන්තරයි කියලා. හිතේ අරමුණු සහිත මට්ටමේ අරමුණු වල පැටලිච්ච తত্ত্বය නැයි බාහිර අරමුණක පැටලීමක් වශයෙන් තමයි අත දක්වන්නේ. ඊට පස්සේ දැන් මොකක්ද එහෙමනම් මේ එබඳු පැටලීමක් සිද්ධ නොවන తত্ত্বය? වික්ෂිප්ත නොවෙච්ච මට්ටම. විසිරෙච්ච නැති මට්ටම මොකද්ද කියලා ඊළඟට දැන් මේ මහා කච්චාන් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා. කතංචාවසෝ බහිද්දා විඥානං අවික්ඛිත්තං අවිසටන්ති උච්චති. ඉදාවසෝ බික්ඛුනෝ චක්කුණා රූපන් දිස්වා න රූප නිමිත්තස් රූප නිමිත්තානුසාරී විඥානං හෝති. දැන් මේ ඇහෙන් රූපයක් දැක්වා. නොදැක්ක නෙමෙයි ඇහෙන් රූපයක් දැක්කා. හැබැයි ඒ රූපය මුල් කරගත්ත විවිධ නිමිති හැඩතල වර්ණ මේ එකක්වත් අස්සට රිංග ගන්න මේ විඥානය යන්නේ නැහැ. ඒක ඇසුරු කරන්න ඒවත් එක බැඳෙන්න ඇලෙන්න විඥානය යන්නේ නැහැ. න රූප නිමිත්ත අස්සාද ගතිතං ඒ නිසා ඉතින් අර ඒක මුල් ඒ ඇලීම ගැලීම ඒක ඇසුරු කිරීම මුල් කරගත්ත ආස්වාදයක් දැන් එන්නෙත් නැහැ. ඒක එහෙනම් පැටලීමකුත් නැහැ. න රූප නිමිත්ත අස්සාද විනිබද්දං. ඒ නිසා එබඳු ඒ රූප නිමිති ඇසුරු කරන හිතකෙන් පහළ වෙන එබඳු ආස්වාදයක් නැති නිසා මේකට බැඳීමක් ඇත්තෙත් නැහැ. න රූප නිමිත්ත අස්සාද සංයෝජන සංයුත්තං. ඒ නිසා හිත කෙලසීමක් වෙන්නේ නැහැ සංයෝජන පහළවීමක් වෙන්නේ නැහැ බහිද්දා විඥානං අවික්කිතං අවිසටන්ති උච්චති මෙන්න මේ අවස්ථාව ඒ රූප නිමිති සම්බන්ධයෙන් කියනවා නම් දැන් ඒ රූප දැක්කට මොකද ඒ රූපවල බැඳීමක් වෙලීමක් පැටලීමක් උපාදාන කිරීමක් ඒ ඔස්සේ යාමක් ඒ තුලින් හටගන්න ආස්වාදයක බැඳීමක් මේ මොකක්වත් වෙන්නේ නැහැ හැබැයි රූප පේනවා. එහෙනම් දැන් මේ රූප පෙනීම කියන්නේ එකක් රූපවල බැඳීම ඒක උපාදාන කිරීම ඒ අස්තර රිංගා ගැනීම ඒකෙන් ආස්වාදයක් ලැබමින් ඒ ආස්වාදයට බැඳීම කියන්නේ තව එකක් ඊට පස්සේ මේ කාරණාව අනිකුත් ඉන්ද්‍රියන් සම්බන්ධනොත් පැහැදිලි කරනවා මේ කියන්නේ කනෙන් සද්දයක් ඇහෙනවා එතකොට මේ කනට අපිට ඇබයක් ගහන් ඉන්න බෑනේ ඉතින් කොයි වෙලාවෙත් ඉතින් මේ කන් දෙක විවෘතයි. ඇත්ත එක නම් පොඩ්ඩක් පියාගන්න හරි පුළුවන්. නමුත් ඉතින් කන ඇහෙනවා. ඉතින් එතකොට විවිධ දේවල් ඇහෙනවා. බස් එකක යද්දි සමහර විට ඉතින් අපි කැමති සංගීතෙත් ඇහෙනවා. අකමැති බොහොම කර්ණ කටහොර ഘോഷාකාරී සංගීතයකුත් ඒ කොන්දොස්තර ළමයා සමානට දානවා ඉතින්. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී අපිට ගැලවෙන්න බෑ. ඉතින් කනට ඇහෙනවා. එතකොට කොහොමද මේ අපි අහනවද ඇහෙනවද අහන්න ගිහිල්ලා පැටලෙනවද කෙලෙස ගන්නවද අපේ හිත? නැත්නම් ඔන්න ඔහේ ඇහෙන දෙයක් ඇහෙද්දෙන් කියලා අපි අපේ පාඩුවේ ඉන්නවද? අපේ හිත ඒක ගානක් ගන්න නැතුව ඒ යාගේ හිතේ තිබිච්ච සංහිඳියාව, සංසිඳීම, සැහැල්ලුව, නොබැඳුණු ගතිය, උපේක්ෂාව රැකගෙන වාසය කරනවාද? ඉතින් ඒ කාරණාව තමයි එක අතකින් අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් ඒක එතකොට දැන් මෙහෙම කියනකොට සමහරට කෙනෙකුට මතක් වෙන්න පුළුවන් අර බාහ්‍ය දාරුචීරිය ස්වාමීන් වහන්සේට දීපු අවවාදය දිත්තේ දිත්ත මත්තම් භවිස්සති සුතේ සුත මත්තම් භවිස්සති මුතේ මුත මත්තම් භවිස්සති විඥානේ විඥාන මත්තම් භවිස්සති ඉතින් එතකොට දැක්කා දැක්ක මතින් නතර වෙන්න ඇහුණා ඇහුණ මතින් නතර වෙන්න ඊළඟට නාසයට දිවට කයට දැනුණා එපමණකින් නතර වෙන්න හිතරත් අරමුණක් ආවා ඒක අරමුණක් බව දැනගෙන අත්හැරලා දාන්න එතනින් නතර වෙන්න ඒකෙන් බැඳෙන්න යන්න එපා. ඒක ඇලෙන්න යන්න එපා. ඒක තුළට බැහැ ගන්න යන්න එපා. ඒ තුළ පිහිට ගන්න යන්න එපා. ඒ තුලින් ආස්වාදයක් ලැබමින් ඒකට බැඳෙන්න යන්න එපා. සංයෝජන පහල කරගන්න යන්න එපා. ඒතර ඒ කාරණාවම තමයි මෙතනත් මේ අවස්ථා දෙක වෙන් වෙන් වශයෙන් පෙන්වන්නේ. පළවෙනි අවස්ථාවේදී පෙන්වනවා ගිහිල්ලා බැඳෙන ආකාරය. එතකොට එතන විඥානේ පැටලිලා, එතන පිහිටාගෙන, එතන පෝෂණය වෙලා, එතන බැඳිලා, එතන කෙලසිලා තියෙන தত্ত্বය පෙන්වනවා. දෙවෙනි අවස්ථාවේදී පෙනුනට, ඇහුනට, දැනුනට හිතට සිතුවිලිත් ආවට ඒවා එකකවත් පැටලෙන්නේ නැතුව, ගැලෙන්නේ නැතුව, ඒවා ඔස්සේ යන්නේ නැතුව, ඒවා තුල පිහිට ගන්න නැතුව ඉන්න මට්ටමත් පෙන්눔 කරනවා. දැන් එතකොට අපිට තේරෙනවා මේ දැන් බහිද්දා පැත්ත දැන් එහෙමනම් විස්තර කරලා දුන්නා. මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ. දැන් මේකේ අජ්ජත් මට්ටම තමයි ඇත්තටම අපිට අර අපි කතා කරපු මාත්‍රිකා ශීර්ෂයෙන් වැදගත් වෙන්නේ මේ සමාධි මට්ටම. පතංචාවසෝ අජ්ජත්තං චිත්තං සම්ති සම්ඨිතන්ති උච්චති. කුමක්ද ඇවැත්නි මේ ඇතුළත හිත පිහිටියා කියලා කියන්නේ මොකද්ද? ඇතුළත හිත පිහිටා ගැනීම. ඒතර මෙන්න මේ ඇතුළත හිත පිහිටා ගැනීම විස්තර කරන්නේ ඔය සමාධි ධ්‍යාන මුල් කරගෙනයි. ඇතුළත හිත පිහිටා ගැනීම. එතකොට පළවෙනි ධ්‍යානෙ දැන් ඔන්න විස්තර කරනවා. ඊතාවුසෝ බික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් එතකොට මේ ප්‍රථම ධ්‍යානයේ විස්තර කරන සාමාන්‍ය ක්‍රමයයි මේ තියෙන්නේ. ඉතින් එතකොට යා අපිටම ආරණ්‍යයකට ගිහිල්ලා ශුන්‍යාගාරයකට ගිහිල්ලා ගහක් මුලකට ගිහිල්ලා පළක් බැඳගෙන වාඩි වෙලා ඉතින් එතකොට තමන්ගේ හිතේ තිබිච්ච ඒ නීවරණ ටික අයින් කරගන්නවා. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි. එතකොට කාමයන් මුල් කරගත්ත කාමච්ඡන්ද ආදී අකුසලයන් ව්‍යාපාද ආදී අකුසලයන් අනිකුත් ඒ නීවරණ ධර්මයන් එයා දැන් ඔන්න පොඩ්ඩක් හිතින් අයින් කරගත්තා. නීවරණ ටික යටපත් කරගත්තා. සවිතක්කං සවිචාරං. දැන් ඔන්න ඉදිරිපත් කරගත්ත ඉස්සරහින් තියාගත්ත අරමුණට නැවත නැවත හිත නංවනවා. සවිතක්කං. නැවත නැවත හිතේ අරමුණේ හසුරවනෝ සවිචාරං. එතන මේ කටයුත්ත හොඳින් සාර්ථක වෙන්න සාර්ථක වෙන්න හිත තුල එක්තරා අන්දමක නිරාමස ප්‍රීතියක් පහළ වෙන්න පුළුවන්. විවේකජම් පීති සුඛං. ඒතර ඔය වගේම කායික සුවයක් මානසික සුවයක් දැනෙන්න පුළුවන්. ඒ නිසාම දැන් හිත එහි මෙහි දුවන ගතිය නැති වෙලා විසිරෙන ගතිය නැති වෙලා දැන් මේ හටගත්ත ඇතුළත ආධ්‍යාත්මික తত্ত্বය තුල ඒකාග්‍ර වෙන්න පුළුවන්. පීති සුඛම් පටමං ජහණං උපසම්පජ්ජ විහෙති. ඒතකොට මේ తত্ত্বය පෙන්눔 කරනවා ප්‍රථම ධානය වශයෙන්. ඉතින් එතකොට මේ ප්‍රථම ධානයත් එක එක මට්ටම් වලින් කතා කරන්න පුළුවන්. ඉතින් එතකොට එක එක ගුරුකුල එක එක මට්ටම් වලින් කතා කරනවා. ඇතම් කෙනෙක් බොහොම මතු පිට මට්ටමකින්ම ප්‍රථම ධානය දෙනවා. තවත් කෙනෙක් ඊට වඩා ටිකක් ගැඹුරට යාමක් ප්‍රථම ධානයේ වශයෙන් පෙන්වනවා. තවත් පිරිසක් ඊටාම ගැඹුරකට ගිහිල්ලා ලෝකෙන් අයින් වෙලා කිසිම දෙයක් ඇහෙන්නේ නැති ඒ තරම් අතිශය ගැඹීර මේ ගැඹුරු මට්ටමකදී ප්‍රථම ධානයයි කියලා කියනවා. ඒ නිසා මේවා අතර යම් යම් ගුරුකුල මතවාද තියෙනවා. කෙසේ නමුත් ප්‍රථම ධානයේ ලක්ෂණ තියෙනවා. කියන්නේ විතක්කයක් හඳුනා ගන්න පුළුවන්, ਵਿਚාරයක් හඳුනා ගන්න පුළුවන්, නිර්ආමිෂ ප්‍රීතියක් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසාම පහළ වෙච්ච කායික මානසික සුවයක්, සැහැල්ලුවක්, සැපයක් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේමයි අර කිසිම තැනක විසිරෙන්නේ නැති වික්ෂිප්ත නොවෙච්ච ඒකාග්‍ර වෙච්ච මනසක් හඳුනා ගන්නත් පුළුවන්. විතක්ක, ਵਿਚාර, පීතිසුඛ, ඒකග්ගතා කියන මේ ධාන අංග හඳුනා ගන්න පුළුවන් ඔන්න ඔය ප්‍රථම ධානයේදී. හැබැයි දැන් වෙන ගැටලුව පළවෙනි අවස්ථාවේදී වෙන ගැටලුව තමයි දැන් මේ බඳු තත්වයක් මේ බඳු බොහොම ප්‍රීතිජනක කායික මානසික සුවයක්. භුක්ති විඳින යෝගාවචරයා දැන් මේකට ඇලෙනවා. දැන් මොකද වෙන්නේ? විවේකජ පීති සුඛානුසාරී විඥානං හෝති. දැන් එයාට මේක හරිම ආස්වාදයක් පුදුමාකාර ආනන්දජනක අවස්ථාවක්. මොකද මේ ජීවිතේ කවදාවත් නෑ මෙහෙම සැපයක් හම්බෙලා. ඉතින් කාලයක් අර බාහිර අරමුණු වල වල් වැදිලා තිබිච්ච හිත හැමෙන් බැටකමින් රාගයෙන් දැවෙමින් ద్వේෂයෙන් දැවෙමින් විචිකිච්ඡා ආදී ඒ নানা ප්‍රකාර නීවරණයන්ගෙන් දැවෙමින් හිත තිබිච්ච හිතට දැන් තියෙන පුදුමාකාර අශ්‍රසිල්ලක් මේ ප්‍රථම ධානයටපත් වීම තුල. ඉතින් ඒ නිසා ඒ තුලින් දැනෙන ඒ ආස්වාදයට ඒ තුලින් දැනෙන ප්‍රීතියට දැන් මේ කෙලසුන්ගෙන් අයින් වීමේ ඒ විවේකයට දැන් ඉතින් මේ යෝගාවචරගේ හිත බැඳෙනවා. ඉතින් ඒක තමයි මේ කියන්නේ විවේකජ පීති සුඛානුසාරේ විඥානං හොති. දැන් ඉතින් විඥානේ ඒක ඇසුරු කරනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා පුදුමාකාර අමුතුම අත්දැකීමක් ආධ්‍යාත්මික වශයෙන් ලබන අත්දැකීමක්. ඒක මේ කාම ලෝකේ ගන්න බැරි එකක්. ඉතින් මේ බඳු අත්දැකීමක් යෝගාවචරයක් ලබනකොට ඉතින් නිතැතින්ම ස්වභාවිකවම ඒකට ඇලෙනවා. මේක කෙරෙහි නිකාන්තියක් පහළ කර ගන්නවා. ආසාවක් කැමැත්තක් පහල කරගන්නවා. ඉතින් ඊළඟ පාරත් එයා වාඩි වෙන්නේ ඒක ඉල්ලගෙන. කොයි වෙලාවෙද ආයෙත් අර එදා අත්දකපු සමාධියට යන්නේ. ඉතින් එතකොට මේ සමාධියට ලොල් වෙච්ච බව, සමාධියට ඇලෙන ගතිය, සමාධියට බැඳෙන ගතිය මෙතෙන්දී පැහැදිලි කරලා දෙනවා. විවේකජ පීති සුඛානුසාරී විඥානං හොතේ විවේකයෙන් හටගත්ත නීවරණ බැහැරවීම නිසා විවේකයෙන් හටගත්ත ප්‍රීතියක් සැපයක් ඇසුරු කරන විඥානයක් දැන් පහළ වෙනවා. විවේකජ පීතිසුඛ අස්සාද ගතිතම්. ඒ තුලින් යම් ආස්වාදයක් ලබනවා. දැන් කය පිනා යනවා, හිත පිනා යනවා. කය කිලිපොලා යනවා. ඉතින් මේ වගේ විවිධ ප්‍රීතිය විවිධ අන්දමින් පහළ වෙන්න පුළුවන්. ඉතින් එතකොට යෝගාවචරය දැන් දන්නේම නෑ මේක අස්සට රිංග ගන්නවා. මේකෙන්ම ලොකු ආස්වාදයක් ලබනවා. ඉතින් ආස්වාදය ලබද්දි මොකද වෙන්නේ? විවේකජ පීතිසුඛ අස්සාද විනිබද්ධම්. ඒ ආස්වාදයට බැඳෙනවා. ඒකට හිත ආසා කරනවා. ඒක හිත ඉල්ලනවා. ඊළඟ දවසෙත් ඒකම ඉල්ලනවා. අනේ අදත් මේක හම්බ වේවා, ඊයේ හම්බෙච්ච එක අදත් හම්බ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විවේකජ පීතිසුඛ අස්සාද සංයෝජන සංයුත්තම්. දැන් එතකොට ඒ විවේකයෙන් හටගත්ත ප්‍රීතියක් සැපයක් සහිත తත්වය ආස්වාදනය කරන්න ගිහිල්ලා ඒකට බැඳිලා තව තව විවිධාකාර කෙලෙස් පහළ වෙන්න පුළුවන්. සමහරවිට අරමාන්නයක් පහළ වෙන්නත් පුළුවන්. සමහරවිට මේක නැති වෙයිදෝ කියලා දුකක් පහළ වෙන්නත් පුළුවන්. දොම්නසක් පහළ වෙන්නත් පුළුවන්. මම මේ කියන්නේ වෙන අවස්ථාවක්. ඒ අවස්ථාවේදී නම් ඒ ලබන ආස්වාදයට බැඳෙන්න පුළුවන්. ඒකට ඒ තුලටම රිංග ගන්න පුළුවන්. දැන් ඉතින් විඥානේ එතන ඉන්නේ. විඥානේ ඒකේ බැහැගෙන. ඒ ආධ්‍යාත්මික වශයෙන් විඳින අරමුණේ බැහැගත තත්ත්වයක් තමයි දැන් එතන තියෙන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ ප්‍රථම ධානය තමයි. මේ ප්‍රථම ධානයට බැඳෙන්න පුළුවන්. ප්‍රථම ධානයට ඇලෙන්න පුළුවන්. සමාධියක් තමයි අමාරුවෙන් තමයි හදාගත්තේ. හැබැයි ඒකට බැඳෙනවා. ඒකට ඇලෙනවා. ඒක මුල් කරගන්නවා. සමාධිය ඉල්ලගෙන වාඩි වෙනවා. ඉතින් මේක මේ తত্ত্বය ඊට පස්සේ මේ මහා කච්චාන මහරහතන් වහන්සේ ဒုတိ ය ධානයටත් විස්තර කරලා දෙනවා. වෙනස තමයි ဒုတိ ය ධානයට එනකොට මේ අර දැනෙන தත්ත්වයේ යම්කිසි වෙනසක් තියෙනවා. ඒ පළවෙනි ධානයේදී තිබුණේ විවේකජ පීති සුඛානුසාරී දෙවෙනි අවස්ථාවේ තියෙන්නේ සමාධිජ පීති සුඛානුසාරී. දැන් පළවෙනි ධානයේදී මේ විතක්කය නිසා, ਵਿਚාරය නිසා එක්තරාන්දමක දරතයක් කුඩා සියුම් මට්ටමේ කැළඹීමක් හිතේ තියෙන්න පුළුවන්. ඉතින් යම් අවස්ථාවක යෝගාවචරයට ඒක එපා වෙලා ඊට වඩා සැපයක් ඉල්ලගෙන ඊට වඩා තහවුරු වෙච්ච හිතක් ඊට වඩා ගැඹුරු සමාධියක් ඉල්ලගෙන යා කටයුතු කළා දෙවනි ධහණයටපත් වුණා නම් දැන් එතකොට ඉතින් ඒක හම්බුණා ඔන්න දෙවනි ධහණයට ලැබුණා ඒකේ තියෙන්නේ විතක්ක ਵਿਚාරාණං වූපසමා විතක්ක ਵਿਚාර දෙක රූපසමණේ වුණා. දැන් විතක්ක ਵਿਚාර නැහැ. නැවත නැවත හිත අරමුණට නංවන්න දෙයක් නැහැ. එකපාරයි අරමුණට දැම්මේ. ඉතින් පස්සේ එතන කිඳා බහැලා ඉන්නවා හිත. ආයේ හෙල්ලෙන්නේ නැහැ. ආයේ ਵਿਚාරයත් එත් නැහැ. ඒක තුල නිකන් හැසිරෙන්නේ ඒක අතගා ඉන්න. එහෙම වමනාවක් නැහැ. හොඳට හිත එතන පිහිටා ගත්තා. බැහැගත්තා. අජත්තං සම්පසාදනම් හොඳට හිත ඇතුළත තැම්පත් වෙලා චේතසෝ ඒකෝදි භාවං හිත හොඳට එකඟ වෙලා අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං ဒ ුතිය ඥානං උපසම්පජ්ජ විහෙදති. එතකොට මේ විතර්ක නැති, ਵਿਚාර නැති ප්‍රීතිය සුඛය සහිත ဒ ුතිය ඥානය දැන් ඔන්නපත් උනා. ඉතින් ඒකේ අර ප්‍රීතිය සුඛය ප්‍රබලයි, සමාධිය ප්‍රබලයි. විශේෂයෙන්ම සමාධිය ප්‍රබලයි. හිත නොසෙල්වී තියෙනවා. ඉතින් ඒකට දැන් බැහැ ගන්නවා. ඒකට ආසා කරනවා. දැන් මෙතෙක් තිබුණේ එළියේ තිබුණේ හරිම වික්ෂිප්ත ගතියක්, පැන පැන යන ගතියක්, වඳුරු මනසක්. දැන් ඉතින් මේක සම්පූර්ණ අනිත් පැත්ත හැරුණා. හිත හෙල්ලෙන්නවත් නැහැ. හිත පුදුම විදිහට නිශ්චල වෙලා මේ සමාධිය තුල හිර වෙලා. ඉතින් ඒකට ලෝක කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. මේ හිතේ පැන පැන යාම නිසා හරිම වෙහෙසක් යෝගාවචරයට කලින් තිබුණේ. දැන් මේ සමත සමාධියකදී මේ වෙහෙස දුරු වෙලා දැන් මේ පැන පැන යන එක සම්පූර්ණයෙන්ම නතර වෙලා පූර්ණ නිශ්චලත්වයකටපත් වෙලා. ඉතින් ඒකට ලොකු ආස්වාදයක්, ලොකු කැමැත්තක්, නිකාන්තියක් පහළ වෙන්න පුළුවන්. සමාධියද පීති සුඛානුසාරී විඥානං හොති. ඉතින් ඉබඳු කැමැත්තක් පහළ වුණා නම් ඒක ලස්සන, ඒකේ ලස්සන දකිමින්, ඒක ආස්වාදනය කරමින් ඔන්න එතන බැහැ ඒකට ඇලෙනවා. සමාධිච්ච පීති සුඛ අස්සාද ගතිතං. ඒ තුලින් ආස්වාදයක් ලබනවා. සමාධිජ පීතිසුඛ අස්සාද විනිබද්ධම්. ඒ ආස්වාදයට බැඳෙනවා. ඒකම ඉල්ලනවා. ඒකම යදිනවා. සමාධිජ පීතිසුඛ අස්සාද සංයෝජන සංයුත්තම්. ඉතින් එතකොට ඒ සමාධියට බැඳිලා ඒකේ තව තව කෙලෙස් දැන් ඔන්න හට ගන්නවා. දැන් මේ සමහර විට ඒ අවස්ථාවදීම නෙමෙයි දැන් මේ කෙලෙස්. වෙන අවස්ථාවකදී ඒ සමාධිය මුල් කරගෙන කෙලෙස් හට ගන්නවා ඒකට බැඳෙනවා ඒකම ඉල්ලනවා ඒකින්ම සමහරලාට මානක්කාරකමක් ඇති කරගන්නවා. මට තමයි දෙවෙනි ධ්‍යානෙ තියෙන්නේ අනිත් එක්කනට නැහැ කියලා. ඉතින් ඒකිනුත් අපි කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන දැන් ඔන්න සංයෝජන වැඩෙන්න වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකටත් කියන්නේ අජ්ජත්තං චිත්තං සම්ටිතන්තේ උච්චති. මේකත් මේ ඇතුළත හිත පිහිටා ගැනීමක්. ඇතුළතම විඥාණය කඳවුරු බැඳ ගැනීමක්. ඊට තුන්වෙනි ධ්‍යානය ගැනත් විස්තර කරනවා. පුණ්‍යච පරං ආවසෝ බික්කු පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති. සතෝච සම්පජානෝ. දැන් මේ පහළ වෙන ප්‍රීතියටත් විරාගී බවක් ඇති කරගෙන එයා මොකද කරන්නේ? උපේක්ඛකෝච විහෙරති. දැන් මේ ප්‍රීතිය ටිකක් ඕලාරිකයි කියලා හිතලා තේරුම් ගිහිල්ලා එයා ඒක අතහැරලා පිහිනු තුන්වෙනි ධ්‍යානයටපත් වුණා නම් එතන තියෙන්නේ එක්තරාන්දමක තෘප්තිමත් බවක්. ඇතුළත තෘප්තිමත් බවක්, සතුටක්. ඒතර ඒක ඊළඟට ආස්වාදනය කරන්න පුළුවන්. සතෝච සම්පජානක. සතියෙන් සිහියෙන් තමයි වැඩේ පටන් ගත්තේ. සතිමත්ව දැනුවත්ව සම්පජඤ්ඤයෙන් යුක්තව තමයි දැන් මේ තුන්වෙනි ධ්‍යානෙට ගියේ. සුඛංච කායේන පරිසංවේදේති. දැන් එතකොට සැපවත් බවක් දැන් ඔන්න එයා භුක්ති විඳිනවා. මේ ආරයන් වහන්සේලා මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් උපරිම සැපයක් මෙතන තියෙනවා කියලා කියපු ඒ තුන්වෙනි ධ්‍යානෙට ඔන්න හිතපත් වුණා. තතිය ඥානං උපසම්පජ්ජ විහෙරති. නමුත් දැන් මොකද වෙන්නේ? උපේක්ඛා උපේක්ඛා සුඛානුසාරේ විඥානං හෝති. දැන් ඒ ඒ ඇති වෙන තෘප්තිමත් බවට ඒ ඇති වෙන පුදුමාකාර සතුටට සියල්ල ලැබුණා වගේ ගතියට කිසිම දරතයක් නැති බවට හිතේ කිසි පරිලාහයක් නැති බවට ඊට පස්සේ ඉතින් ඔන්න ඒකට ඇලෙනවා. දැන් මේ අපි කතා කරන්නේ අර ඇහෙන් රූපයක් බලලා ඒ රළු මට්ටමක ඇලීමක් වගේ නෙමෙයි. දැන් තියෙන්නේ මානසිකවම ගොඩනැගිච්ච निराமிස මට්ටමකටත් ඇලෙන ඇලීම. ඉතින් ඒක අතින් හරි සූක්ෂමයි. ඉතින් මේක වෙන්න පුළුවන් මොකද දැන් මෙතෙන්දී අර නීවරණ යටපත් වෙච්ච හිතට මේ දැනෙන දේ හරි ප්‍රබලයි. මොකද සමාධි හිතක් කියන්නේ ප්‍රබල හිතක්. අර හැමතැනම විසිරිච්ච වික්ෂිප්ත වෙච්ච හිතක් නෙමෙයි සමාධි හිතක් කියන්නේ. සමාධි හිතක් කියන්නේ ඒකාග්‍ර වෙච්ච හිතක්. දැන් මෙතන මේ ඒකාග්‍රතාවයට ඇලීමක් ගැන තමයි කතා කරන්නේ. අජ්ජත්තං චිත්තං සම්ටිතං. ඇතුළත හිත පිහිටා ගැනීමක්. දැන් මෙතන මේ විසිරීමක් නෙමෙයි ඇතුළත හිත පිහිටා ගැනීම. මේ ඇතුළත තියෙන ඒ සමාධියට ඒකාග්‍රතාවයට හිත ඇලිලා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ සමාධියක් හදාගන්නෙත් හරිම අමාරුවෙන්. ඒ හදාගත්ත සමාධියට කොයි විදිහට සලකන්නේ? කොහොමද එහෙනම් මේකට ඇලෙන්නේ නැතුව වාසය කරන්නේ? ඒවා තමයි අත්‍තරම මේ සූත්‍රය අනුසාරයෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ. අපි බලමු ඉස්සරහදී ඒක උත්සාහන්ත වෙලා. එතකොට මේ තුන්වෙනි ධ්‍යානයේදී ඒ උපේක්ෂාව මුල් කරගත්ත සැපයක් තියෙන තෘප්තිමත් බවක් තියෙන සියල්ල ලැබුණා වගේ ඒ සැපයට දැන් ඇලිලා ඒ තුල ඔන්න විඥාණය යම් පිහිටා ගැනීමක් කරනවා. උපේක්ඛා සුඛ අස්සාද ගතිතං. ඒ සැපයක් තෘප්තිමත් බවක් උපේක්ෂාවක් සහිත తත්වය තුලින් යම්කිසි ආස්වාදයක් ලබනවා. ඒකට පැටලෙනවා. අස්සාද විනිබද්දං. ඒ ආස්වාදයට දැන් බැඳෙනවා. උපේක්ඛා සුඛ අස්සාද සංයෝජන සංයුක්තා. ඒ ඒ උපේක්ෂාවට, ඒ ආස්වාදයට, ඒ සැපයට ලොල් වෙන්න ගිහිල්ලා ඔන්න දැන් හිතේ සංයෝජන පහළ වෙනවා. අජ්ජත්තං චිත්තං සම්ටිතන්ති උච්චති. දැන් ඇතුළත හිත පිහිටා ගන්නේ මෙන්න මෙහෙමයි කියලා පැහැදිලි කරනවා. එතකොට තුන්වෙනි දහනෙටත් ওই විදිහටම අපි අහුවෙනවා. අපේ හිත බැඳෙනවා, ඒකෙන් කෙලෙස් හට ගන්නවා. විඥාණය හොඳට එතන පළපදියම් වෙනවා. ඇතුළත. ඊළඟට හතරවෙනි ධ්‍යානය ගැනත් විස්තර කරනවා. පුණජ පරං ආවසෝ භික්ඛු සුකස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති දැන් එතකොට තුන්වෙනි ධ්‍යානයටත් වඩා ප්‍රබලයි හතරවෙනි ධ්‍යානය. හතරවෙනි ධ්‍යානයට එනකොට අර යම් සැපයක් තිබුණා නම් ඒ සැපයත් හලලා දැන් හොඳම උපේක්ෂාවක්. තනිකරම උපේක්ෂාවක්. ඒ වගේමයි හිතේ නොසලෙන බවක්. බොහොම සතිමත් බවින් පිරිසුද්ධ වූ පරිශුද්ධ වූ උපේක්ෂාවක් තමයි තියෙන්නේ. දැන් ඒකට පවා ඊළඟට අපේ හිත ඇලෙනවා. දැන් අපිට මුලදී නම් මේක පේනවා මේ සතිය තියෙනවා කියලා. නමුත් පස්සේ පස්සේ මොකද වෙන්නේ? මේ සතියට වඩා සමාධිය ඉස්සරහට එන්න පටන් ගන්නවා. සතියට වඩා ප්‍රබල වෙන්න පටන් ගන්නවා සමාධිය. දැන් එතකොට ඒ දැනුවත් බව වෙනුවට සමාධිය තමයි ඉස්සරහ තියෙන්නේ. දැන් තුන්වෙනි දහනේදීත් අපි දැක්කා සතියට යම් තැනක් මුලදී තිබුණා. තුන්වෙනි ධානයේද කියනවා සතෝච සම්පජානෝ ඒකට පටන් ගන්නකොට ඔන්න සතියක් තිබුණා, සම්පජඤ්ඤයක් තිබුණා, මොකද්ද වෙන්නේ කියලා දැනුණා. නමුත් පස්සේ පස්සේ ඒ ලබන ආස්වාදයට, ඒ තුළ තියෙන තෘප්තිමත් බවට, සතුටට හිතේ තියෙන ඒ නිශ්චලත්වයට ඔන්න ඒක හිත බැඳෙන්න පුළුවන්. ආසා කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒකට බැඳිලා, ඒකට ඇලිලා, ඒක අස්සට හිත රිංග ගත්තට පස්සේ දැන් ඉතින් අර සතියට එච්චර තැනක් නැහැ. මොකද සතිය කෑ ගහන්න යන එක්කෙනෙක් නෙමෙයි. සතිය අඬු පුප්පන්න යන්නේ නැහැ. එයා කෑ ගහන්න යන්නේ නැහැ. මට තැනක් දෙන්න කියලා. එයා හිමීට පැත්තකට වෙනවා. අර පස්සේ ආපු අඟ ලොකු වෙනවා. මුලින් තීච කන පැත්තකට යනවා. දැන් ඉතින් අන්තට්ටුවක් පහළ වෙනවා. ඉතින් ඕකම තමයි අපිටත් වෙන්නේ. මුලදී තාපෝ කන අපිට අමතකයි. පස්සේ ආපු අඟ ලොකු වෙනවා. ඉතින් එතකොට දැන් මේ මට්ටමේදී මේ தත්වෙම හතරවෙනි ධ්‍යානෙටත් විස්තර වෙනවා. එතකොට ඒ පහළ වෙන අදුක්ඛම සුඛානුසාරේ විඥානං හෝති. ඒ පහළ වුණා දැන් සැපත් නොවන දුකත් නොවන ඒ උපේක්ෂාවට ඔන්න දැන් හිත ඇලිලා. ඒ උපේක්ෂාව ඇසුරු කරන විඥානයක් පහළ වෙලා. අදුක්ඛම සුඛ අස්සාද ගතිතං. ඒ තුලින් පහළ වෙන යම්කිසි ආස්වාදයකට අහු වෙලා. අදුක්ඛම සුඛ අස්සාද විනිබද්ධං. ඒ අදුක්ඛම සුඛයට ඒ තුලින් පැන නගින ආස්වාදයට දැන් බැඳිලා. අදුක්කම සුඛ ආස්වාද සංයෝජන සංයුත්තං. ඒ පහළ වෙච්ච සංයෝජ මේ ආස්වාදයට බැඳිලා ඒ තුලින් දැන් සංයෝජන විවිධ කෙලෙස් පහළ වෙලා තමයි දැන් විඥානේ තියෙන්නේ. දැන් ඒ කියන්නේ විඥානය දැන් එතන පිහිටාගෙනයි තියෙන්නේ. දැන් එතකොට මෙන්න මේ විඥානය පිහිටා ගැනීම ඇතුළත බාහිර නැතත් ඇතුළත විඥානය පිහිටා ගැනීම වරදක්ද කියලා එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තටම අපි භාවනාවකදී මේ ඇතුළත හිත පිහිටුවා ගැනීම මුලින් ප්‍රයෝජනෙ සලකලා කරන්නත් වෙනවා. ඉතින් ඒක නොකරත් බෑ. දැන් උදාහරණයක් වශයෙන් අපි කායගත සතියක් වඩනකොට, කායानुපස්සනාවක් වඩනකොට විශේෂයෙන්ම ඔය කායගත සති සූත්‍රයේදී එහෙම නැවත නැවත විස්තර වෙනවා. අජ්ජත්තං චිත්තං සම්තිට්ඨන්ති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති කියලා බුදුරජාන් වහන්සේ නැවත නැවතත් විස්තර කරනවා. දැන් මේ ඇතුළතම හිත පිහිටගත්තා. ඇතුළතම හිත හොඳට නිකන් පුටුවක් තියලා වාඩි කරවගත්තා වගේ වාඩි කරලා දැන් හොඳට තහවුරු වුණා. ඒකාග්‍ර වුණා. ඒකෝ දිහෝති සමාධිහාති. හිත හොඳට දැන් සමාධිමත් වුණා. ඉතින් මේක අවශ්‍යයි. මොකද හිත කලින් තිබුණේ වඳුරෙක් වගේ එහෙ මෙහෙ පැන පැන බාහිර අරමුණු වල දුවදුව විසිරිලා ඒක උපක්‍රමශීලීව අපි මෙල්ල කළා යාව ඇතුළත බැඳගත්තා. දැන් චප්පානක සූත්‍රයේදී තර සත්තු 6 දිනෙකගේ උපමාව පෙන්නලා බුදුරජාන් වහන්සේ කියන්නේ මේ ටැඹක බඳිනවා මේ සත්තු 6 දෙනාව. ශක්තිමත් ටැඹක. බැන්දට පස්සේ මේ 6 දෙනාටම දුවන්න විදිහක් නැහැ. ඒ ටැඹ ගාවම නතර වෙනවා. ඒතර මේ ටැඹ තමයි ඒ අපේ කර්මස්ථානය වෙන්නේ. කායගත සතිය වෙන්නේ. එතකොට ඔන්න කායानुපස්සනාවේදී මේ කයට මුලින් බඳින ගතිය. කය තුල ඔන්න දැන් හිත නතර වෙන ගතියක්. ඇතුළත හිත සමාධිමත් වෙන ගතියක්, ඇතුළත බැහැ ගන්න ගතියක් මුලදී කරන්න සිද්ධ වෙනවා. ඒක අපිට අවස්ථානුකූලව ප්‍රයෝජනෙ සලකලා කරන්න අවශ්‍යයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කරාට පස්සේ එතන නතර එතන සමාධිමත් වුණා, එතන යම්සේ ආස්වාදයක් තියෙනවා, නිශ්ශබ්ද බවක් තියෙනවා, සංසිඳීමක් තියෙනවා, සැපයක් තියෙනවා. දැන් ඒකට ඇලෙනවා. අපේ හිතේ තියෙන මහා පුදුමාකාර ඇලීමේ ප්‍රවණතාවයක්. ඇලෙන්නවයි බලන් ඉන්නේ. ඒ නිසා දැන් මේ ඇතුළත හරි මේ දැන් හිත නතර වුණා බාහිරට දැන් දුවන්නේ නැහැ. ඒකාග්‍ර වුණා. ඒ ඒකාග්‍රතාවයට ඒ සමාධියට දැන් අපේ හිත කැමති වුණා. දැන් ඉතින් එතනම තමයි ඉන්නේ. දැන් ඉන්න බවවත් එච්චර දැනෙන්නේ දැන් ඔන්න මේක තව එහාට යනකොට තව ටිකක් භයානක වෙනවා. දැන් අර සමාධියම දැන් ඉස්සරහට එනවා. මොකද වාඩි වෙච්ච ගමන් වැඩි වෙලාවක් යන්නේ නැතුව දැන් ඔන්න හිත සමාධිමත් වෙනවා. දැන් මේක මුලදී තමයි සමාධිය හදාගන්න අමාරු. ක්‍රම සහ විදි අහු වුණාට පස්සේ යෝගාවචරය ටික ටික දක්ෂ වුණාට පස්සේ දැන් ඉතින් හිත එකඟ කරගන්න ක්‍රමේ දන්නවා. දැන් ටික ටික එකඟ කරගන්නවා. සමාධිමත් වෙනවා. පොඩි පොඩි මේ සාර්ථක වීම දැන් එයා අත්දකිනවා. ප්‍රීතියක් පහළ වෙනවා, සැපයක් පහළ වෙනවා. ඉතින් දැන් ඔන්න භාවනා කරන්න ටිකක් කැමැත්තක් ඇති වෙලා. භාවනා ජීවිතේ ඔන්න දැන් මල් පල ගන්නනවා කියලා තමයි අපි හිතාගන්නේ. කියලා ඉතින් දැන් අපි ඉක්මනටම වාඩි වෙනවා. වාඩිලා ඉක්මනටම සමාධියට යනවා. සමාධියට ගිහිල්ලා සමාධිය අස්සට වෙලා හරි සතුටින් වාසය කරනවා. දැන් සමාලාට මේක තව ටිකක් වහම අපි හිතමු මේක දැන් කාලයක් තිස්සේ කරනවා. කාලයක් තිස්සේ කරනකොට වෙන එක එක්තරා ප්‍රශ්නයක් තමයි අර සතිය එන්න එන්න එන්න එන්න දුර්වල වෙලා එයා පැත්තකටම යනවා. වාඩි වෙච්ච ගමන් සත සමාධියට යනවා. සමාධිය දැන් අතිශය ප්‍රබල වෙනවා. දැන් සතිය ඇත්තෙම නෑ. දැන් මේ මොකද්ද වෙන්නේ කියලාවත් දැන් දැනෙන්නේ කොච්චර කාලයක් මේක හිටියද කියලාවත් දන්නේ නෑ. මේ ඉන්නේ කොහෙද කියලාවත් දන්නේ ඒක අස්සටම රිංගගෙන ඒක තුලම බැඳිලා ඒක තුලම නිකන් හිර වෙලා දැන් නිකන් විසක්ඥ වෙලා වගේ නිකන් ඉන්නවා. මේක නිකන් උපමාවකින් කියන්න පුළුවන්. දැන් මේ පිංගුතුන් හිතන්න අපි ඩ්‍රයිවිං පුරුදු වෙනවා. වාහනයක් අලුතෙන් ගත්තා නැත්නම් වාහනයක් ගෙදර තියෙනවා. ඉතින් අද තමයි ඔන්න වාහනේ පුරුදු වෙන්නේ. ඉතින් හරි අමාරුයි. ඉතින් එතකොට ඉතින් තව කෙනෙක් ළඟින් තියන් යන්න ඕනේ. ඉතින් එයා බ්‍රේක් තද කරන හැටි කියලා දෙන්න ඕනේ, ගියර් මාරු කරන හැටි කියලා දෙන්න ඕනේ, සුක්කානම අල්ලන හැටි කියලා දෙන්න ඕනේ, සිග්නල් දාන හැටි කියලා දෙන්න ඕනේ, ඉස්සරහා බලන්න කියන්න ඕනේ. ඉතින් එක්කෝ ඉතින් මුලදී සුක්කානම හයියෙන් දැඩිව අල්ලනවා, නැත්නම් ඉතින් අවශ්‍ය තැනදී මේ බ්‍රේක් කරන්නේ නැහැ. ඉතින් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මැනුවල් ගියර් නම් තියෙන. ඉතින් ඒක මාරු කරන්න දන්නෙත් නැහැ. ඉතින් ක්ලච් එක පා ගන්න නැහැ. ඉතින් ප්‍රශ්න ගොඩයි. ඉතින් අපි හිතමු දැන් අමාරුවෙන් බැනුම් අහගෙන ටික ටික ඉගෙන ගන්නවා කොහොම කොහම හරි. දැන් ඉතින් ඔන්න ගියර් දාන්න දන්නවා. සුක්කානමත් ඉතින් අල්ලන්න දන්නවා. ඊට පස්සේ ගියර් මාරු කරගන්න ඉතින් දැන් තේරෙනවා. දැන් පොඩ පොඩ ඉතින් අපි වැඩේට පුරුදු වෙනවා. දැන් ඉතින් එල් ලකුරක් එල්ලගෙන ඉතින් දැන් ඔන්න අපි තනියෙන්ම වාහනේත් අරගෙන යනවා. දැන් ටික ටික පුළුවන්. දැන් කාලයක් ඔන්න ඉතින් ගියදරුව කටයුත්ත කරනවා. දැන් ඉතින් පුළුවන්. නැති වාහනේ අරන් තනියෙන් යන්න පුළුවන්. ඉතින් මුල් දවස්වල නම් පාළු පාරක තමයි පැද්දේ හෙලව්වේ. දැන් නම් ඉතින් ටිකක් ඉතින් ටවුන් එකෙත් යන්න පුළුවන්. දැන් ඉතින් ටික ටික දැන් ඔන්න ඩ්‍රයිවිං පුළුවන් වෙලා. දැන් ඉතින් තමන් පොඩ පොඩ වැඩකාරයා වෙනවා මේ වාහනේ සම්බන්ධයෙන්. දැන් ඉතින් හොඳ වාහනයක් තියෙන. ඉතින් හයියෙන් යන්නත් පුළුවන්. ඉතින් හරි ලස්සනට මේ හදලා තියෙනවා හයිවේ එකත්. මේ හයිවේ එකටත් දාගන්නවා වාහනේ. අපි තුමු දැන් ඉස්සරහා වාහනත් ලොකුවට නෑ. ඉතින් යන්නත් පුළුවන් ඕන වේගකින්. දැන් Tamanටත් වාහනේ තුරුයි. ක්‍රම සහ විදිත් දාන්නෝ. දැන් ඉතින් දිගට සෑහෙන වේගකින් යන්න පටන් ගන්නවා. දැන් මේ විදිහට දැන් අපේ අර තිබිච්ච බය සැක ඒවා ඔක්කොම දුර වෙලා දැන් මේක තමන්ගේ වසඟයට ගත්තා වගේ තත්ත්වයටපත් වුණාට පස්සේ දැන් ඉතින් ඇදලා යනවා. දැන් ඉතින් හොඳ උපරිම වේගෙන් යනවා, තව තව වේගෙන් යනවා. හැබැයි ඇතම් වෙලාවක් එන්න පුළුවන් මේ අපි යන වේගය අධික නිසා අපේ පාලනයෙන් වාහනේ ගිලිහෙන. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් වාහනේ අපේ පාලනේ නෑ. දැන් ඉතින් වාහනේ එයාට ඕන විදිහට තමයි යන්නේ. ඊට පස්සේ ඉතින් ගිහිල්ලා අනතුරකට ලක් වෙනවා. දැන් මෙන්න මේ தത്വෙම අපේ හිත තුළ සමාධිය පාදක කරගෙන වෙන්න පුළුවන්. මුලදී හරි අමාරුයි සමාධිය හදාගන්න. හරිම ඉතින් අමාරුයි මොකද හිත විසිරෙනවා, ඒට පයින්නවා, මෙහෙට පයින්නවා, අතීතයට යනවා, අනාගතයට පයින්නවා. ඉතින් සතියට යන්තම් මුල් තැන දීලා දීලා තමයි අමාරුවෙන් ඔන්න පොඩ්ඩක් හුස්ම රැලි 10ක 20ක 30ක 50ක හිත එකඟ කරගත්තේ. ඉතින් කාලයක් යනකොට භාවනාව වඩනකොට ඔන්න දැන් සමාධිය හැදිලා එනවා. ඉතින් ඒකේ ලොකු ආස්වාදයක් තියෙනවා. හරි සතුටක් තියෙනවා. සමාධියක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. සමාධියේ තියෙන ආස්වාදය දැන් ඔන්න අපි පොඩ පොඩ භුක්ති විඳිනවා. භාවනා කරන්නත් හරි කැමති. ඉතින් වාඩි වෙනවා. වාඩි වෙලා ඉතින් වැඩි වෙලාවක් යන්න නැහැ. හුස්ම රැලි 5 10 බලනකොට ඔන්න දැන් හිත සමාධිමත් වෙනවා. දැන් ඉතින් ඒකට යන්න හරි දැන් කැමති. සතිය දැන් ඕනෙත් නැහැ. සක්මන අපිට අමතක වෙනවා. එදිනෙදා කටයුතු වලදී සිහිය පවත්වනවා කියන එක අමතකයි. දැන් වාඩි වෙන්න තමයි ලොකු කැමැත්තක් තියෙන්නේ. වාඩි වෙලා ඉක්මනටම සමාධියට හිත ගන්න. තමයි හිතේ ලොකු කැමැත්තක් තියෙන්නේ. ඉතින් ඒ වගේම හිතත් ඉතින් සමාධිමත් වෙනවා ඉක්මනටම. ඊට පස්සේ දන්නේම නැහැ දැන් සමාධිය අස්සේ ඉන්නවා. අර සතිය තව තව පැත්තකට යනවා යටපත් වෙනවා. දැන් සමාධිය උත්සන්න වෙනවා. අන්තිමට මේ සමාධිය උත්සන්න වෙච්ච අර වාහනය අපේ පාලනයෙන් ගිලිහිච්ච මට්ටමකට මෙතනදී එන්න පුළුවන්. දැන් සමාධිය උත්සන්න වෙලා සමාධිය අපේ කය නිකන් හසුරවනවා. කය නිකන් අඹරවනවා, බෙල්ල අඹරවනවා, බිම රෝල් කරනවා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් වුණත් මේ සමාධිය අනවශ්‍ය අන්දමින් උත්සන්න වෙලා අපේ පාලනයෙන් ගිලිහිච්ච මට්ටමකදී එන්න පුළුවන්. ඉතින් මේ පින්වතුන්ට මතක ඇති අර සෝන සාමින් වහන්සේට වෙච්ච ප්‍රශ්නේ. උන්වහන්සේට උනේ වීරය අධික වෙලා. බුදුරජාන් වහන්සේයිල උපදෙස් දෙනවා ඒ නිසා සෝන මේ වීරිය සමතාවයක් පවත්වන්න. ඉන්ද්‍රියයන් සමබර කරගන්න. සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. එක්කෙනෙක් විතරක් ඉස්සර කරගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. ඉස්සර කරගෙන යනවා නම් යන්න තියෙන සතිය තමයි. අනිත් අයව නෙමෙයි. දැන් මෙතන අද අපි මේ කතා කරන්නේ වීරය නෙමෙයි සමාධිය උත්සන්න වීමක්. සමාධිය ඉස්සර කර ගැනීමක්. ඒතර සමාධිය ඉස්සර කරගත්ත මට්ටමකදී ඔන්න ඔය වගේ තත්වයකටපත් වෙන්න පුළුවන්. දැන් ඉතින් ඇඟ කැරකෙනවා, පැටලෙනවා, පෙරලෙනවා, එක එක নানা ප්‍රකාර විකෘතීන් පහළ වෙනවා. දැන් ඒ කියන්නේ ඒකෙන් හැබැයි ලොකු ආස්වාදයකුත් තියෙනවා. ඒකට යන්නත් ඕනේ, ඒකට ගිහිල්ලා ඒ දේ වෙන්න දෙන්නත් ඕනේ කියලා ඉතින් ඔන්න අපි ඒක අස්සට වෙලා ඔන්න දැන් කාලය ගත කරනවා. දැන් මේක අධික වශයෙන් වෙන්න ගියොත් අධික විදිහට අපි මේකටත් ලොල් වුණොත් ඉතින් මේ තුල යම් යම් ස්නායු ආබාධ මානසික රෝග පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක ටිකක් භයානක තත්ත්වයක්. ඒ නිසා මේ සමාධිය අපේ අතවැසියෙක් කරගන්න අපි උත්සාහන්ත විය යුතුයි. මුලදී අපි සමාධිය හදාගත්තේ අමාරුවෙන්. හැබැයි මේ හැදෙන සමාධිය සතියට යටත්ව පවත්වා ගන්න අපි මග බලා ගන්න ඕනේ. සතියේ නෑ අර වගේ ආස්වාදයක්. සමාධියේ තරම් ආස්වාදයක් සතියේ නෑ. හැබැයි අනතුරක් නෑ. සතිය කොච්චර වැඩුවත් ප්‍රශ්නයක් නැහැ කියලා බුදුහාඳුරෝ කියන්නේ ඒකයි. සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි කියන්නේ ඒකයි. සතිය මහණෙනි කොතනක් තියෙන්න ඕනේ. කොපමණ තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඒතකොට සතියෙන් තමයි අපිව නිකන් සම්පූර්ණයෙන්ම අපේ වාහනේ తত্ত্বය පෙන්ලා දෙන්නේ. දැන් මේ තැනදී වාහනේ නතර කරන්න, මේ වෙලාවේදී තිරින්ග තද කරන්න. මේ වෙලාවේදී දැන් පොඩ්ඩක් හයියෙන් යන්න. දැන් වමට හරවන්න දැන් දකුණට හරවන්න දැන් මෙතන සිග්නල් දාන්න ඕන දැන් ඉස්සරහ වාහනයක් යනවා දැන් බ්‍රේක් ගහන්න ඔන්න දැන් ළඟින්ම කවුරු හරි ඉස්තර කරනවා ඒකත් බලා ගන්න පරිස්සමෙන් යන්න ඉතින් මේ මුළු පද්ධතිය ගැනම ඒ එක්තරාන්දම විමසීමකට ලක් කරන්නේ ප්‍රත්‍යවේක්ෂාවට ලක් කරන්නේ සතියෙන් ඉතින් අපි සතිය පැත්තකට දාලා ඒක අමතක කළා සමාධියට මුල් තැන දීපු ගමන් ඔය කියපු தත්ත්වය තමයි උද්ගත වෙන්නේ ඒ නිසා අපිට තේරෙනවා මේ සමාධිය ඇති කරගන්නත් ඕනේ. දැන් මේ කතා කරන ඒ ඕනම මට්ටමේදී ප්‍රථම ධ්‍යාන මට්ටම, ဒုတိ ය ධ්‍යාන මට්ටම, තෘතිය ධ්‍යාන මට්ටම, චතුර්ථ ධ්‍යාන මට්ටම කියන මේ මට්ටම් වලට හිත ගිහිල්ලා ඒකේ ගැලිලා, ඒකේ ඇලිලා, ඒක තුලම පිහිටාගෙන ඉන්න තත්වයකුත් තියෙනවා. දැන් ඊට පස්සේ දැන් මහාකච්චාන මහරතන් වහන්සේ විස්තර කරනවා කතංචාවසෝ අජ්ජත්තං චිත්තං අසංටිතං ති උච්චති. ඒතර කොහොමද මේ ප්‍රථම ධ්‍යානයේ ඉන්නවා හැබැයි හිත අර වගේ ඇතුලේ හිර වෙලා නැහැ. විඥානයේ මුල් බැහැගෙන නැහැ. ඉදාවසෝ බික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං පටමඥානං උපසම්පජ්ජ විහෙරති. තස්ස න විවේකජ පීතිසුඛානුසාරි විඥානං හෝති. ඒක අරකෙම අනිත් පැත්ත දැන් දේශනා කරනවා. හැබැයි මේ හටගත්ත ඒ විවේකය නිසා හටගත්ත නැත්නම් ඒ නීවරණ ඉවත් නිසා හටගත්ත ප්‍රීතියක් සුඛයක් සැපයක් සහිත తত্ত্বය හැබැයි ඇසුරු කරන්න විඥාණය යන්නේ නැහැ. එයා නිකන් අර පැත්තෙන් ඉන්නේ. කියන්නේ සතියට යම් තැනක් දීලා තියෙන්නේ. මේ தત્ත්වය තියෙනවා දැන්. හිත අත්දකින්නවා, කය අත්දකින්නවා. හැබැයි හිත සමාධිමත් වෙච්ච බව දන්නවා. ප්‍රථම ධානයේ ලක්ෂණ තියෙනවා. හැබැයි ඒ ඔක්කොම දැනගෙන එයා පැත්තකින් තමයි වාසය කරන්නේ. ඒක අසර රිංග ගන්න ගියේ නැහැ. ඒ විදිහටම එහෙම රිංග ගන්න ගියේ නැත්තම් ඒකට ඇලීමක් ඇති වෙන්න විදිහක් නැහැ, ගැලීමක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒකෙන් අර මුසපත් මුසපත් වෙච්ච තත්වයක්, ආස්වාදයට ලොල් වෙච්ච තත්වයක්, නිකාන්තියක් පහළ වෙන්න හැකියාවක් නැහැ. එතකොට මේ කච්චාන මහරහතන් වහන්සේ කියනවා අජ්ජත්තං චිත්තං අසංටිතං තිබුච්චති. මේක තමයි ඇතුළත හිත පිහිටා නොගැටීම නොගැනීම කියලා කියන්නේ. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ නැහැ පිටත ගිහිල්ලා දැන් විසිරීමක් කියලා. ඇතුළත ඇතුළත හැබැයි පිහිටාගෙන නැහැ. යම් ඒකාග්‍රතාවයක් තියෙනවා හැබැයි කොහෙවත් බැහැගෙන නැහැ. මුල් බැහැගෙන නැහැ. તો ඔය විදිහටම දෙවන ධානය සම්බන්ධනොත් විස්තර කරනවා. ඒ කියන්නේ දෙවන ධානයේදී තියෙන අර හොඳ සමාධිමත් ගතියක්. හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. හැබැයි විඥානයේ ඒකට ඇලෙන්න ගිහිල්ලා ඒකට ගැලෙන්න ගිහිල්ලා ඒක අස්සරින්ගගෙන ඒකේ මුල් බැසගෙන නැහැ. ඊළඟට තෙවන ධානය ගැනත් විස්තර කරනවා. එතකොට ඒ යම් සැපයක් සහිත තෘප්තිමත් බවක් සහිත උපේක්ෂාවක් සහිත තුන්වෙනි ධානයක් තියෙනවා. හැබැයි ඒකට ඇලෙන්න ගිහිලා ඒකට ගැලෙන්න ගිහිලා ඒක අස්සිරින්ගගෙන විඥාණය එතන මුල් බැසගෙනත් නැහැ. ඊට පස්සේ හතරවෙනි ධානය ගැනත් කියනවා. එතනත් හොඳ ප්‍රබල උපේක්ෂාවක් තියෙනවා සැපත් නොවන දුකත් නොවන ප්‍රබල උපේක්ෂාවක් තියෙනවා. හැබැයි ඒ උපේක්ෂාවට ඇලෙන්න ගිහිල්ලා ඒකත් එක ගැටෙන්න ගිහිල්ලා එහෙම මොකක්වත් නැහැ. බොහොම ලස්සන සමබරතාවයක් පවත්වනවා. අර උපේක්ඛා සති පාරිසුද්ධින් කියලා අපි කියපු ඒ හතරවෙනි ධ්‍යානයේ විස්තර කරන්නේ පරිසුද්ධ වූ සතිමත් බව රැකගෙන වාසය කරනවා. ඒතර අපිට තේරෙනවා මේ සමාධියකටපත් වීමම නෙමෙයි පත්වෙච්ච අවස්ථාවේ ඉන්න යෝගාවචරයේ කාලයක් ගියාට පස්සේ ඉන්න යෝගාවචරයේ ඒක හොඳට හසුරවන්න දන්න යෝගාවචරයේ කියන්නේ ඒකාතකින් බැලුවහම මේ අත්දැකීම් බහුල වීමක්. ඒ නිසා යෝගාවචරයෙන් අතර මේ සමාධිය පරිහරණය කරන ආකාරය සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවන් එනම් හඳුනා ගන්න පුළුවන්. ඒතර ආරම්භක යෝගාවචරයේක ඒක හසුරුව ගන්න දන්නේ නැහැ. හරියට නිකන් අර මුලින්ම වාහනයක් පදවන්න පුරුදු වෙන කෙනෙක් වගේ. ඒතර දෙවන මට්ටමින් සමාහට යාට ඕන දැන් ටිකක් පුළුවන් වෙලා. තවත් මට්ටමකදී එයා ඒක හසුරවනවා දැන් සමාහට වැඩ පෙන්වන්න ගිහිල්ලා සමාහට ඇක්සිඩන්ට් කරගෙන යම් යම් අනතුරු වලට මුහුණ පාලා. එහෙමත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඉතින් ඒවැ අනතුර තේරුම් අරගෙන ඒක සමබරතාවය තේරුම් අරගෙන පරිස්සමේ එළවන රියදුරෙක් වගේ. වාහනේ අරගෙන යනවා හැබැයි දන්නවා මේක අනතුරු මේ මේක ප්‍රයෝජනට ගත හැකි දෙයක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ වාහනේ. හැබැයි මම පරිස්සමෙන් මේක එලවන්න ඕනේ. මම ඕන්ට වඩා මේ හයියෙන් වේගෙන් යන්න ඒක සුදුසු නෑ. එක්කෝ මට දඩකොලයක් ලියන්න පුළුවන්. නැත්තම් වාහනේ මගේ පාලනයෙන් ගිලිහෙන්න පුළුවන්, අනතුරකට ලක් වෙන්න පුළුවන් කියලා ඒ තමන්ගේ පාලනය යටතේ නීතිගරුකව එළවන පරිස්සම් සහගත රියදුරෙක් වගේ තමයි එමනම් ඒ යම් පරිණත යෝගාවචරයක් මේක පරිහරණය කරන්නේ. ඒ නිසා අද අපි මේ කාරණා ටික ගැන තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් බාහිර පිටත කොහොමද හිත විසිරෙන්නේ එතන විඥානය බැහැගන්නේ කොහොමද කියන කාරණාව එතකොට මේ මහා කච්චාන මහරහතන් වහන්සේ කියලා දුන්නා ඊට පස්සේ ඇතුළත හිත කොහොමද බැහැගන්නේ හිර වෙන්නේ මුල් බැසගන්නේ කොහොමද කියන කාරණාවත් උන්වහන්සේ කියලා දුන්නා ඊට පස්සේ ඇතුළත කොහොමද එහෙම බැහැගන්නේ නැතිව ඒත් සමාධිමත් තත්වයක් පරිහරණය කරන්නේ කියන කාරණාවත් එතකොට මෙතනදී විස්තර වුණා එහෙනම් පින්වත්නි අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපි හසුරවන නැත්නම් අපේ අපේ හිතේ තියෙන සමාධිමත් తත්වේ කොයි අන්දමින්ද පරිහරණය කළ යුත්තේ නිවැරදි ආකාරයේ කුමක්ද සමාධියකින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන වගේ කාරණා අපි තේරුම් ගන්න උත්සාහත් වෙමු එසේ තේරුම් අරගෙන පරිසංසහගතව මේ භාවනා ජීවිතය සාර්ථකව ගෙවන්න අපි උත්සාහත් වෙමු ඒ සඳහා මඟ